සීල මට්ටමින් මේ කාමීත්‍යාචාරය තේරුම් අරගෙන ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට අඬ ගහගෙන යෑමක් තමයි මේ සරුවච්චන් වහන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් පෙන්ලා දීලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ භාවනා වැඩමුළු වලකට කෙනෙක් සම්බන්ධ කරනකොට හැම වෙලාවෙම මඩක් කරලා තියෙනවා අර දුෂ්චරිත වශයෙන් කරන කාය දුෂ්චරිත වචී දුෂ්චරිත දෙක නතර කරගන්න බැරි නම් එයාට මේ සමාධි මට්ටමේ භාවනා වැඩ පිළිවෙලට සුදුසුකම් නැහැ භාවනා වැඩ පිළිවෙලට යන්න සීලෙක පිළිట్లా ඒ සීලෙ පිළිටවන්න නැතුව භාවනා කරන්න හදනවා කියන එක මේ වටිනා දෝතින් පිළිගත යුතු ශාසනය වමතින් ඇල්ලුවා වෙනවා ඒක භයානකයි ඒක කරලා වරද්දාගත්තොත් නොකරනවට වැඩි අනතුරුදායකට තත්යකටපත් වෙනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඒක මතක් කරනකොට කියන්නේ මේ ශල්්‍ය කර්මයක් කරන්න ඉස්සර වෙලා ඒ ශල්්‍යාගාරයත් ලෙඩත් වෛද්‍යවරයත් උපකරණත් සේවක සේවිකාව සියල්ලම ජීවාණු හරණය කරනවා. ඒ අරසා කරන්නේ නැතුව ශල්්‍ය කර්මය පටන් අරගත්තොත් තිබුණට වැඩිය භයානක රෝග ශරීරගත වෙනවා. ඒ නිසා අද ලෝකයේ භයානකම රෝග පැතිරෙන තැන බවට ශල්්‍යාගාරපත් වෙලා තියෙනවා. ශල්‍යකාර වලින් අද විශාල රෝග කවදාකවත් නැති රෝග පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. ශල්‍යකාර මාස 3-4 වහලා තියන්න වෙනවා. ඉතාමත්ම භයානක රෝග බීජ දරණ තැනක් විදියට. ඒ නිසා ශල්‍ය කර්මයකට ඉස්සලා ජීවාණු හරණය කරනා වගේ තමයි භාවනාවට කලින් සීලය ආරක්ෂා කරන එක. ඉතින් අද තියෙන භාවනා ක්‍රම ඒ වගේම අද තියෙන සෙල්ලක්කාර කතා අනුව ඒ ශීලය එච්චර අවශ්‍ය නැහැ කියන පැත්තකුත් තියෙනවා. භාවනා කරන්න ගියාම ශීලය අවශ්‍ය කරන්නේ නැහැ කියන පැත්තේ. මායේ පුද්ගලයෙක් වශයෙන් මා ළඟත් ගොඩාක් ඒ අදහස තිබුණා. මොකද මම පටන් ගන්නකොට භාවනාව මම ශීලයක පිටලා නෙමෙයි පටන් ගන්නේ. ඒ නිසා මම ගොඩක් කල කටමැත දොඩ වැව්වා. තාමත් ඒක තියෙනවා. අවශ්‍ය නැහැ ශීලය අවශ්‍ය නැහැ. කෙලින්ම හරියට සතිය අඳුරනවා නම් කෙලින්ම හරියට භාවනාව දන්නවා නම් ඉස්සරහට යන්න පුළුවන් කියලා. නමුත් ඒක තව බොරුත් නෙවෙයි. නමුත් මේ දේශනාවේදී අපි මතු කරගන්න හදන්නේ එහෙම පටන් ගත්තත් දැනට අංග සම්පූර්ණ සීලයක් නැතුව භාවනා පටන් ගත්තත් භාවනාව හරිනම් ඒ පුදුලේ අනිවාර්යයෙන්ම දෙන්නේ සීලයට වැටෙනවා. භාවනා විශ්ින් සීලයට تعلق කරනවා. ඉතින් මේක මේකට විරුද්ධ නැත්නම් මේකට විකල්පයක් වශයෙන් පවතින නිදර්ශනයක් තමයි බටහිර ලෝකේ භාවනාව. බටහිර ලෝකෙට මොනම හේතුවක් නිසාවත් කාමීත්‍යාචාරය කියන එක අවබෝධ කරලා දෙන්න බෑ. ඒගොල්ලන්ගේ කාමීත්‍යාචාරය කියන එක තේරෙන්නෙම නෑ. මේ මෙච්චර ලේසියෙන් ලබන්න පුළුවන් මේ කාමය දෙන්නගේ කැමැත්ත තියෙනවනම්. එහෙම නැත්නම් Taman අතේ සල්ලි තියෙනවනම් රූප බැලුවට ප්‍රශ්නයක් නෑ. සද්ද ඇහුවට ප්‍රශ්නයක් නැහැ ගන්ධ රස පහස ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඒගොල්ලන්ට තේරෙන්නේ මේ බයලජ්ජා කියන දෙක. ඒගොල්ලන්ට තේරෙන්නේ ඉන්දිය සංවරය. ඒ නිසා ඒගොල්ලන්ට සීලේ වර්ණගන්නම බෑ. මොන තාලෙන්වත් සීලේ වර්ණගන්න බෑ. හැබැයි පරිසරය දූෂණය වෙනවයි කියලා, චිත්ත දූෂණය වෙනවයි කියලා, අසහනෙපත් වෙනවයි කියලා බැඳ බැඳගෙන භාවනා කරනවා. කිසි කෙනෙක් වග වෙන්නේ නැහැ. අඩු ගන්න බයලජ්ජාවක් ඇති කරන්න. අඩු ගන්න ඉන්දිය සංවරයක් ගන්න. අඩු කාරේ සීලයක් රකින්න. ඒ නිසා විශාල ප්‍රවණතාවයක් තියෙනවා <clears throat> සීලෙන් තොරව භාවනා කරන්න කියලා මානසික අසහන වැඩි වෙලා මානසික රෝගීන් <clears throat> වැඩි වෙලා පිස්සු හැදෙන ගැතියි. ඉතින් කට කතාව යන්නේ මොකද්ද භාවනා කරන්න කියලා පිස්සු හැදිලා කියලා. නමුත් ඇත්ත වෙන්නේ මොකද්ද පිස්සු භාවනා කරන එක තමයි. සීලයක්වත් රැක ගන්න බැරි තරම් පිස්සෝ ලේසියට පහසුවට ඩොලර් 500ක් දීලා මාස 6 කෝස් එකක් කරනවා. කරලිවල ඒ භාවනා කාර්යය කරන ඊට පස්සේ යා ගුරුවරෙක් වෙනවා. ඉතින් මේ වගේ මේක පාරිභෝගික ද්‍රව්‍යයක් බවට පත් වෙනකොට අර සීල සමාධි ප්‍රඥා අතර තියෙන අර ක්‍රමික වර්ධනයේ එන පටලැවිලි වෙනවා. ඒ නිසා අපිට තව කෙනෙකුට කෙවිතක් දික් කරලා කියන්න බෑ භාවනා කරන්න ඉස්සෙල්ලා ඔබ මෙච්චර සීලයක් තියෙන්න ඕන මෙච්චර කාල රැකලා තියෙන්න ඕන නැත්නම් භාවනා දෙන්න බෑ කියලා එහෙම නීතියක් දාන්නත් බෑ. මොකද හේතුව මේ සම්ත්‍ත්‍ය ඇමතුමා හොඳටම දවස් 7ක් බීලා ඉන්න වෙලාවේ තමයි සරුවත් සංසේ බණ කිව්වේ එහෙම රහත් වුණා. පටාචාරාවටත් සිල් සමාදන් කරවලා නෙවෙයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මේ වගේ සභාවට ඇදගෙන වැටුනේ පිස්සු රෙද්දි නැති දරුවන් දෙදෙනෙක් වදපු අම්මා කෙනෙක්. එහෙම නැතුව කිසాగෞතමීටත් බුදුරජාණන් සිල් සමාදන් කළා නෙවෙයි බණ කිව්වේ. ඒ නිසා අනන්තවත් තියෙනවා මේ අවස්ථාව. නමුත් පටාචාරාවට අන්තිම සිද්ධ වුණේ කොච්චර රෙදි නැති මේකට වැදෙ වැඩිච්ච අම්මා වුණත් බුදුහාම දීපු නම්බුනාම මොකද්ද? විනීතර භික්ෂුණීන් අතර පළවෙනිද. මේක තේරුම් ගත්තට පස්සේ කොච්චර විනයදර වුණාද කියලා කියනවනම් භික්ෂුණීන් වහන්සේලා අතර පළවෙනියම විනයදර වුණේ පටචාරා. ඒ තරම් භාවනාවට වැටෙනට පස්සේ අර කරපු වැරද්දේ මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වශයෙන් දැනගෙන සම්මා කම්මන්තේ සම්මා කන්ත වශයෙන් දැනගෙන සම්මාදිට්ඨිය පිහිටියට පස්සේ ආයේ යාතින් සිල්පද කැඩෙන්න ඉඩ තියන්නේ සාමාන්‍ය කෙනෙකුටත් වඩා සිල්පද පිළිබඳ විශාල වගකීමකට එනවා. අඟුලිමාල මහරහතන් වහන්සේලා දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. අච්චර ලේපිට සතුන් මරපු කෙනාට සරුවෙන් ශාන්තිපුර දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. මොකද ඒ ස්වාමීන් වහන්සේට අච්චර සතුන් මරපු ප්‍රාණඝාතය කරපු කෙනාට ඒක තේරුම් ගත්තට පස්සේ ආර්ය වචනය තේරුම් ගත්තට පස්සේ ආර්ය ශික්ෂාට ගියාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙගේ ආවේනික දුකක් දකින්න කොටත් ඕ වෙන කෙනෙකුට වැඩිය උණු වෙන පහදවතක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ සාමාන්‍ය දුකක්වත් දකිනකොට ඉවසන්න බෑ මං කොහොමද මට උදව් කරන්නේ කියලා අර මිච්ඡා කම්මන්තේ හරියට තේරුම් ගත්ත නිසා සම්මා කම්මන්තේ විතරක් නෙවෙයි උණු වෙන හදවතක් ඇතිලා තිනවා. මෙන්න ලෝකෙ කිසි කෙනෙක් එක පිළිගන්නේ නැහැ ਸਰවඥාන්සේ විතරයි පිළිගන්නේ. අඟුලිමාලට මේ තරම් උණු වෙන හදවතක් දැන් තියෙනවයි කියන එක කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද පුද්ගලයා දකින්නේ එකම මනුස්සයා නිවන් දැකලා ඉන්නවයි කියලා. සරුවචනසේ දන්නවා අරියාය ජාතියා ජාතෝ සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේති නාබිජානාති. මම ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ දැන දැන සතුම් මැරීමක් මට සිහි කරන්න බෑ කියලා තමයි උන්වහන්සේ සත්‍යක්‍රියා කරන්නේ. මේකයි සම්මාදිට්ඨියක් ඇති වෙනකොට වෙනස. ඊට පස්සේ මේ පුද්ගලයා ඊට ඉස්සර කොච්චර සිල්පද කඩලා තිබුණත් පුදුමාකාර වරබන්ධනයකට එහෙම නැත්නම් මේ සදාචාරාත්මක බන්ධනයකට වැටෙනවා ඊට පස්සේ ਸਰවචනාංශය යාගෙන හොයන්න යන්නේ ਸਰවචනාංශය දන්නවා මේ පුද්ගලයා අර ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරටත් බයයි වගේ ශිල්පද පිළිබඳව පුදුමාකාර අරසාවකට එනවා ඉතින් ඒ කටයුත්ත සාමාන්‍ය සදාචාරයෙන් තේරුම් ගන්න අමාරුයි ඒක හරි අමාරුයි මේ ওই ලෝකේ පවතින සමාජ විශෝධනය හරහා නමුත් මේ සම්මා දිට්ඨියේදී වැරදි වැරද්ද වශයෙන් දැකීම සහ හරිදී හරිදී වශයෙන් දැකීම කියන ඉඩ තුල ඕන කෙනෙකුට හැඩ ගැහෙන්න ඉඩ තියෙනවා. මේ ਸਰවචනාසික ධර්මයේ තියෙන ඉතාමත්ම සුවිශේෂී తত্ত্বය තමයි මේ විපරිණාමයට ඉඩ තියෙන්නේ. ඕනෙම හොඳ කෙනෙක් ඕනේ නරකකටපත් වෙන්න පුළුවන්. මේ මූලික මාර්ග ඥාන ලැබෙන තේ. ඕනෙම නරක කෙනෙක් ඕනේ හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව දෙවැන්නේකට අධිකාරී ශක්තියක් නැහැ. කොහොමඩක්වත් දෙවැන්න එකට අධිකාරී ශක්තියක් නැහැ. ඒ පුද්ගලයා තේරුම් ගත්තොත් මම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ මට පුළුවන් ඕන සම්මාදිටියට යන්න මම සම්මාදිටියට යනවායි කියලා ඒ ඒ අයිතිවාසිකම ඒ තියෙන ඒ විපරිණාමයේ ඉඩ ਸਰුවචනාතේ පිරිනුවම් පාලත් අවුරුදු 2000යි කියලා තාම තියෙනවා.